ඉතින් ඒක ඇත්තටම මුළු දේශනා තුලින්ම ඉස්මතු වෙනවා. එහෙම ජීවිතයේ තුල කොච්චරනම් අහිංසක භාවයක් තියෙනවද? කොච්චරනම් ගුණවත් භාවයක් කියදෙනවද? ඒ ජීවිතේ මානකාරණය. ඒ ජීවිතයේ තුල දැඩි භාවය නෑ, මකු භාවය නෑ, සටකපට භාවය නෑ. ඒවා එදෙන්නේ නෑ. ඒ ජීවිතේ හරිම අහිංසකයි, හරිම සුන්දරයි. අන්න ප්‍රායෝගිකවම ප්‍රතිපදාවෙන් ಗುಣධර්ම ඉස්මතු වීමයි, ඊතර වීමයි මේ මෙවුවා මේ සිදුවීමක් තියෙනවා. පළවෙනිම ශ්‍රද්ධාවත් එක්ක. ඒක අපි හොඳට ඒ ශ්‍රද්ධාව කියන එක තේරුම් ගන්නට වෙනවා. එතකොට වංචනික බව හික්මීම නැති බව ඉව යෙදෙන්නේ නැහැ. ඒ කෙනාට ඕන එකක්. දැන් ගත්තොත් ඊයර ආරිපවාද අක්කෝසක සූත්‍ර ආරිපුවාද එතකොට ඒ වගේ කාරණා එක්ක එහෙම දැන් අපි හිතමු කෙනෙකුට කාට හරි මොනවා හරි දෝෂාරෝපණයක් මොකක් හරි එකක් දෙනකොට අනේ මේ සමාව ගන්න එක පිළිබඳව ආය මාන්නයක් දෙනවද නෑ ඇයි ගුණවත් වීමයි අවශ්‍ය ඒවයි දෙන්නේ නෑ ආපහු එයාගේ මේ අර පාපිස්සක් වගේ අය අතීතේ හරි කතා කරලා තියෙනවනේ මොනවා හරි අගුණයක් පාපිස්සක් වගේ එච්චරට නැමෙනවා ඒ කියන්නේ එච්චරට බුද්ධ වචනයට අවනතයි. බුදුරණවහන්සේ කිව්ව දෙයට එක්ක යනවා. ඉතින් ඇත්තටම මේ ශ්‍රද්ධාව ඔන්න ඕකත් එක්ක තමයි ශ්‍රද්ධා. අපි කොහෙන් හරි ඒ කරුණක් ඇහෙනකොට අපි දැන් අපි හිතමු ඇත්තටම ගත්තොත් මේ අක්කෝසුක සූත්‍රේ කරුණක් ඇහෙනකොට ඒක ඒක දැන් අපි මම ඇමිලියම කියවනේ අපි අපේ පැත්තත් එක්ක ඒක බලන්න ඕනේ කියලා ලෝකී කරුණ. අනේ අපට වෙලා නැහැ අපට වෙලා නැහැ. අනේ හරි අපි මෙහෙමයි කියලා අපි කරන්නේ හැම වෙලෙම අපට වෙලා නැහැ කියලා අතහරින එකනේ. දැන් ඊට වඩා ශ්‍රේෂ්ඨ නැද්ද? ආ අපට එහෙම එකක් වෙලා තියෙනවාට. ආ මෙහිම මම අරේම කතා කරලා තියෙනවා. මෙහිම අනිහම්ම සම්මව ගන්නට ඕනේ. ඒක හරි සුන්දරයි. ඒ කියන්නේ බුද්ධ වචනේ පොඩි හරි අවනත වීම. Tamange පැත්ත දුරු කිරීම. ඒ කියන්නේ මම මමට වෙලා නැහැ, මට වෙලා නැහැ. මට මුකුත් වෙලා නැහැ. හරි මම කාටවත් කියලා නැහැ. මෙහෙම වෙන්න විදියක් නැහැ. ඊට වඩා ශ්‍රේෂ්ඨ නැද්ද? ඒ වචනට අවනත වෙලා ඒකට නිහතමානී වෙලා අනේ මං අතින් මෙහිම කතා කරලා තියෙනවනේ දැන් උනා නැහැ කියන එක නෙවෙයි. Tamanට සාධාරණීත්වයක් දෙන්නේ නැහැ. අනේ මං අර කලින් මෙහිම කිව්ව එකට සමා වෙන්න ස්වාමීන් සමා වෙන්න මෙහිම. හරිම සුන්දරයිනේ. දැන් අපි හිතමු ඒකේ ආදීනම කියනවනේ. ආ ඇත්තට මට මේ ධර්මයේ තේරෙනවා කියලා මං අරගෙන දින්නේ. එහෙනම් මේක පොඩි ප්‍රශ්නයක්. ඇත්තට මට මේ ලෙඩ සුව වෙන්නේ නැති රෝග තියෙනවා. ඉතින් මේක ප්‍රශ්නයක්. ඉතින් මම මේ කෙනෙකුට අපහැදීමක් ඉදලා තියනවාද? ඉතින් හරිම අර ඒ සමාව ගන්න ඒ ඒවත් එක්ක අර තමන්ගේ පැත්තට ලකුණක් වෙන්න නැති එක. තමන්ගේ පැත්තට තැනක් වෙන්න නැති වෙන එක. මේ හැම එකකින්ම තමන්ට ලකුණක් නොවි තථාගත වචනේට නැමීමත් එක්ක අරිම සුන්දරයි. දැන් වැරද්දක් නො වැරද්දක් නොවි හරි අර අනා කවුද මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි සංගායනාන්තිකේ අනේ ස්වාමීනි මට සමාවෙන්න කාටද මහකාශ්‍යප මහරතන වහන්සේ ඇතුළු බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයන්ට වැරද්දක් වෙලා නේ අනේ ස්වාමීනි සමාවෙන්න මං අතින් මේ වෙච්ච එකට කොච්චර සුන්දරයිද ජීවිතේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ මේ ශාසනයේ මේ ධර්මයේ මෙච්චර අරන් ආපුත්ත මෙහා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ සුන්දරත්වය. ඊළඟට බලන්නකෝ අරාවුල් ස්වාමීන් වහන්සේ කතාව ගැන අහලා තියෙන රාහුලයන් වහන්සේ මොකද්ද? අනේ ස්වාමීනි මේ අර මේ එක එක අය බයිනකොට නැත්තම් අර රොඩු අතු ගාලා ඉවර වුණාට පස්සේ ආය අතු ගාන රොඩු දානකොට අනේ මං අතු ගෑවා ඉවරයි නේ නේ කතා නේ හරිම අහිංසක හරිම ගුණවත් ඒ ජීවිතේ හරිම සුන්දරයි තමන්ගේ තැනට ඉඩක් නැහැ ඔන්න ඕකයි ශ්‍රද්ධාවත් එක්ක වෙන්නේ ඉතින් ඒ නිසා ඒක එච්චරටම වැදගත්. එච්චරටම වටිනවා. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඊළඟට ඇහුවේ මේ මඤ්ඤත කියන මෙතන මඤ්ඤත කියන අනකිරීමක් කිං කියන කාරණාවට හංගී උද කියලා එතකොට අහන්නේ. එතකොට හංගී හංගී හංගී කියන කාරණාව මඤ්ඤත කියන එක කිං කියනකොට හංගී උද කියලා අහන්නේ. එතකොට හැඟීමක් කියන කාරණාව එක්ක හැඟීමක්නේ. එතකොට රූපං නිච්ඡං වා අනිච්ඡං වාති ඒ මොකද්ද හඟින්නේ ඒකෙන් අනිච්ඡං බන්ති ඒ කියන්නේ ඒකේ අන්න ඒ උත්තරයන්න දෙන්නේ උත්තරයන්න දෙන්නේ එතකොට මොකක්ද ඒකෙන් කිම හඟිවුණ මොකද්ද රූපේ නිතිද අනිච්ඡද දැන් එතකොට අර ඒ කියමනට තැනක් නැහැ නේද කියමනටත් හැඟීම් මොකද්ද හඟින්නේ අනිත්‍යයි කියලා අනිච්ඡම් බන්ති එතන බලන්න ඒ හරි ලස්සනයි. ඒ කියන්නේ ඒ ඒ ඒ කාරණාව පවා ලෝකයේ දැන් කෙනෙක් කෙනෙක් කියන්නේ නේද? ඊතර වීම නෙමෙයිනේ කෙනෙක් කියන්නේ. භික්ෂුව කියන්නේ හැඟීමක් කියනවා. ඊතර වීම නෙමෙයිනේ කියනවා. ඒ හැඟීම ඒ කියන්නේ මේක මේ එකක්වත් පිළිහිටලා මේ ධර්මපරයයක බලනකොට ඒ ඒක එකම අර දැන් පහුර මෙගොඩ ඉන්නේ හදාගන්නේ පහුර ගොඩින් හදාගන්නේ නැහනේ. ඒගොල්ලන්ට ගිහිල්ලා මේ ලී තනකොළ ගෙනල්ලා මේ කොහෙල් කොට ගෙනල්ලා හදාගන්නේ නැහැ. ගිහිල්ලානේ මේ ගොඩින්නේ හදාගන්නේ. අන්න ඒක තමයි මේ හැම එකකින් විස්මතු වෙන අර පහුර බව. ධර්මයේ කියන එක. ඉතින් ඒක නිසා කුල්ලුපමං ඕබික්කවේ ධම්මං දේශිස්සම් කියලා කියන්නේ. ඒක හොඳට ප්‍රායෝගිකව විස්මතු හැම කාරණාවක් එක්කම. මේ මෙතන දැන් එතකොට දැන් මේකේ මේකේ අහන්නේ ඒ භික්ෂුවගේ ස්වභාවය එක්කනේ. එතකොට මේ භික්ෂුවගේ ස්වභාවය මොකද්ද? මාන්විත නෙමෙයිද? භික්ෂුවගේ ස්වභාවය ඇයි කෙනෙක් ඉන්නවා කියන කාරණාව, ඒ කෙනාගේ උත්තරේ කියන කාරණාව. ඉතින් ඊතර වීම කියන කාරණාව එනකොට ඒ උත්තරේ අයි ඉන්නවයි කියන කතාව නැහැනේ. හා මොකද්ද ඔබ අහගින්නේ? රූපේ නිශ්චල අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. කෙනෙක් ඉන්නවා කතාවක් තියෙනවා. හැඟීමක්, හැඟීමක්, හැඟීමක් කියලානේ තියෙන්නේ. ඉතින් හැඟීම වැරදීනේ. මේ රහතන් වහන්සේ නමකට නෙමෙයිනේ ධර්මයේ කියන්නේ. හැඟීමක්නේ. හැඟීමක් හැඟීමක් කියලා දැකීම ප්‍රඥාවත් එක්ක හැඟීමෙන් ඉක්මවීමක් එක්ක යනවනේ. මාමඤ්ඤී කියන කාරණාවේ දෙන ප්‍රායෝගිකව ප්‍රායෝගිකව. ඒ ඒ යෙදීම වචනයක් කතා කරලා උත්තරයක් දෙන හැබැයි යෙදීම ප්‍රායෝගිකව හැඟීමක්. ඔන්න ඇත්තටම හරි වටිනවා මේ ප්‍රශ්නේ අහපු එක. ඉතින් ඔන්න ඔය විදිහට ඒ කියපු කාරණා එක්ක හොයන එක මිසක් අපි වෙන මේ තේරුම් ගන්න ලපට ලබා ගන්න නෙමෙයි කරන්න ඕන නැත්තේ. ඉතින් ඒ නිසා ඇත්තටම සද්ධාව තමයි ප්‍රධාන වෙන්නේ තෙරවසරණ. තෙරවසරණ සම්බන්ධයෙන් කණිපැත්තේ කියන්නේ අපිට තේරෙන්නේ නැති තාක්කල් අපි අර මඤ්ඤණාවේ ඉන්නවා කියන කාරණාව. සප්පායේ ගිලගෙන මේක බැස්ගෙන ඉන්නවා එතන තෙරවසරණ. තෙරවසරණ. ඇත්තටම මඤ්ඤණාව මඤ්ඤණාවක් කියන හැඟීමකින් නැති මඤ්ඤණා මඤ්ඤණාවක් කියන කාරණාවක් නැති මඤ්ඤණාවේ රිංගගෙන මඤ්ඤණාවෙන් තෘප්තිමත් වෙලා නිවිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති ඔච්චරයි වෙන මොකුත් නෙමෙයි නිවිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති ඒ මඤ්ඤණාවත් එක්ක ඉන්නවා ඒක විතරයි හැම එකකම රිංග ගන්නවා පද ව්‍යංජන වල රිංග ගන්නවා කතා කරන දේ රිංග ගන්නවා යෙදීමේ රිංග ගන්නවා රිංගගෙන එකත් එක ඇත්තයි කියලා ඉන්නවා එච්චරයි තියෙන්නේ ඔන්නෝකත් එක්ක පහුරක් බව ධර්මය හම්බෙලත් නැහැ. ඉතින් ලෝකේට ධර්මයේ පහුරක් නම් ලෝකය ලෝකෙට කතා කරන්න දෙයක් නැහැ නේද? හිස් හිස් කියන්නේ හිස් කියන කාරණාවේ තුච්චයි, හීනයි. ওই වචන ටික තමයි දාන්න තියෙන්නේ. දුෂ්ටි. අර මේ කියන්නේ දුෂ්ටි කියන්න තියෙන වෙන කිසි කියන්න දෙයක් නෙවෙයි දුෂ්ටි. ලෝකය කියන්නේ දුෂ්ටි. දුෂ්ටි ජාලය, දුෂ්ටි කාන්තාරය. දුෂ්ටි මත පාදක සංකල්ප ගොඩක්. ඔච්චරයි තියෙන්නේ. දෘෂ්ටි සංකල්පයි රිංග ගැනීම. දෘෂ්ටි සංකල්පයි රිංග ගැනීම. රිංග ගැනීම. හතාගතයන් වහන්සේට යොමු වෙච්ච තැනදී තමයි දෘෂ්ටි සංකල්ප රිංග ගැනීම. කාගේද? නෑ කාගේද කියන එක දෘෂ්ටියක්. ඊතර වෙනවා. කවුද? ඊතර වෙනවා. ඊතර කවුද අදාළක් කියන්නේ? ඕකයි ප්‍රතිපදාව කියන්නේ. තේරුම් ගන්න.